මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි.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 ඉදං කෝ පණ භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තීති කෞරණ්‍ය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ගත කරන අවස්ථාවේ දවසේ ධර්ම දේශනා වාරය සඳහා අවස්ථාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සඳහා අපි මෙතුවක්කල් කරගෙන ආවේ කවුරුත් දන්න පරිදි ප්‍රති පොදු මාතෘකාවතෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉදිරියෙන් තබා ගන්න එකයි. ඒ අනුව අද අපි දවසේ මාතෘකාව වශයෙන් ගන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වෙන ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව විග්‍රහයයි. ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පස්වක මහණුන් ප්‍රදාන කරගත්ත මේ අනිකුත් ඒ පේනෝපේන සීළු දෙනා වෙනුවෙන් සර්වඥාන්සේ ඉදිරිපත් කරන්නේ නිවනයි මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි එනම් යායන් කන්නා යා කියලා එකේ ලිංග පදයක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒක ප්‍රසූත කරන්නේ මේ තණ්හා කියන පදයයි. යායන් තණ්හා පෝනෝ භවිකා පුනර්භවයේ ගෙන දෙන ගැටලන්නා වූ පෝනෝ භවිකා නන්දි රාග සාගතා. ඒක තරුණ ප්‍රීතිය සහිත සප්‍රීතික නන්දිය රාගයේ සහගත වූ සහිත වූ නන්දි රාග සාගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී යම් යම් තැනකට යෙදුනද එතන එතන අභිරමණය කරන්නා වූ මේ කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව තමයි මේ දුක්ඛ සමුදය කියලා සර්වචනාංශයේ පස්සකමාන්ත හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒක දුකට එකම හේතු වශයෙන් තමයි පෙන්වලා දෙන්නේ. නැත්නම් ආසන්න හේතු වශයෙන් පෙන්වන්නේ තණ්හාව නමුත් ඒ දාර්ශනිකව බලනකොට සමීපස්ත හේතු වශයෙන් තණ්හාව තිබුණාට දුරස්ත හේතු වශයෙන් අවිද්‍යාව පවතිනවා. ඒ නිසා අවිද්‍යාවෙන් තොරව සංහාවක් තියෙන්න බෑ. ඒ නිසා අපි තණ්හාව නැති කිරීම සඳහා ඍජු ප්‍රතිපත්ති ක්‍රියාවක් කරගෙන යනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මේ මතින් අවිද්‍යාවටත් අවිද්‍යාවනමක රෝගයටත් ප්‍රතිකර්ම ලැබිය යුතු බව. ඉතින් කෙසේ නමුත් හුඟක් වෙලාවට මේ ධර්මයේ උගන්වීමේදී පරියත්තියේදී දේවල් එක කාරණාවකට අඩු කරන ගතිය උගන්වීමේ ශිල්පක්‍රමයක් වශයෙන් සඳහන් වෙනවා. ප්‍රධාන දේ දිනහර පානවා. එතකොට තණ්හාව තනි කාරණා වශයෙන් දිනහර පෑවට දාල වශයෙන් තේරුම් ගන්න ඕන දුරස්ත කාරණා වශයෙන් අවිද්‍යාව කියනවා කිය. නමුත් අපි ඊට අමතරව අපි තියෙන සාමාන්‍ය ධර්ම දැනුම ගත්තොත් රාග දෝෂ මෝහ කියන මූලික කෙලෙස් මුල් තුනක් කෙලෙස් බලමුලක වැඩ කරනවා. ඒක නිසා මේ රාගය කියන එක තමයි නන්දි රාග කියලා මේ සංහව හඳුනන්නේ. එතකොට ඒ ද්වේෂයට මොකද වෙන්නේ? එතකොට මෝහයට මොකද වෙන්නේ කියලා ගත්තොත් මෝහය නම් අපිට ගෙනාර පාන්න පුළුවන් අවිද්‍යාව වශයෙන් දුරස්ත කාරණා වශයෙන් නමුත් මේ ද්වේෂය මෙතන වංචනිකව එන්නත්නම් යටි නූලෙන් හී නූලෙන් වැඩ කරනවා. ඒ ඉනේ සන්දර්භය තුල තමයි මේ තණ්හාව එකම දුක් හේතු වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. නමුත් ජීවිතය බලනකොට අපේ සංසාරේ තියෙන අන්තෝ ජටා බහි ජටා කියන ඇතුළත ගැට පිටත ගැට බලනකොට ඒ තණ්හාවත් මේ නැත්නම් විශේෂම ද්වේෂයක් තණ්හාවේම හේවණල්ලක් වශයෙන් තමයි අපිට දකින්න සිද්ධ වෙන්නේ. ඒක තර්ක මනසට බැලුවොත් නම් තණ්හා ප්‍රතිපක්ෂ පැත්ත වශයෙන් තමයි ද්වේෂය පේන්නේ. නමුත් තණ්හාවේම අතුරු ඵලයක් වෙනවා ද්වේෂය. හරියට කියනවා නම් තේජෝ ධාතුව කිව්වහම උණුසුම සිසිලස දෙකටම තේජෝ ධාතුව කියනවා. වායෝ ධාතුව කිව්වහම කම්පන චංචල ගතිය වගේම නොසල්වා දරා සිටින ගතියටත් වායෝ ධාතුව කියනවා. ආපෝ ධාතුව කිව්වහම වැగిරෙන සුළු ගතිය වගේම අල්ලලා පිටු කරන ගතියටත් කියනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකම ධර්මතාවයේදී ස්වභාවයේදී භාවයේදී විරසකකම් නැහැ. විරසකම් තියෙන්නේ ඒක සංඥාවල් එකතු වුණාට පස්සේ. ඒ නිසා අපි ධර්ම දේශනාදී බලමු කොහොමද මේ ද්වේෂයත් තණ්හාවේම ඉවණලක් වෙන්නේ කියලා. කෙසේ නමුත් ඒ පටිච්ච සමුප්පාද ධර්මය අනුව බැලුවොත් තණ්හාව වැටෙන්නේ ස්පර්ශය හේතු කරගෙන නැත්නම් තණ්හාවට වේදනාව හේතු කරගෙන වේදනාව තමයි තණ්හාවට ආසන්න කාරණා වශයෙන් පෙනී සිටින්නේ. ඒකට වේදනාවට ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ ස්පර්ශය. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පස්ස පස්සෝ ඒ සලආයතන මේ ආයතන හයෙන් යම් කිසි විදිහකට අපි මේ බාහිර ලෝකයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙන්නේ මේ ස්පර්ශය කියන කටයුත්තේදී තමයි ඒ ස්පර්ශයට අහුවෙච්ච ටික තමයි විඳින්නේ ලෝකෙ කොච්චර තිබුණත් අපි විඳින්නේ ස්පර්ශ කරපු ටික තමයි අපි බුෆේ ඩයට් එකට ගියාම එහෙම නැත්නම් මගුල් මේසයකට ගියාම ඒ මේස කොච්චර දේවල් තිබුණත් අපි කහපු හරිය පමණයි රස දැනෙන්නේ අපට. ඒ අපි දිවේ තියාගත්ත හරියට පමණයි. ඒ රස දැනෙච්ච හරිය තමයි කයට ඕජාවක් ලබා ඒ ඕජාව තමයි අපිට හොඳ නම් හොඳ පැත්තට නරක නම් නරක හරි ගෙනියන්නේ. නමුත් මුළු මේසෙම අපි කාපටික නියෝජනය වෙන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රශ්නේ ඇති වෙන්නේ ස්පර්ශය නිසා නම් ප්‍රශ්න විසඳන්න වෙන්නේ ස්පර්ශය මතින් තමයි. ඉතින් ඒක නිසා අපි බැලුවොත් මේ වේදනාව කියන එක, තණ්හාව කියන එක, ස්පර්ශය කියන එක වගේ පටිච්චසමුප්පාදේ කියන අසපච්ච වේදනා, වේදනාපච්ච තණ්හා, තණ්හාපච්ච උපාදාන කියන කරුණු මම පිළිතනවා කාටත් වගේ වචන මාත්‍ර වශයෙන් තේරෙනවයි කියලා, ඒ චක්‍රය දන්නවයි කියලා ඒ ඇහැකට රූපයක්, කනකට ශබ්දයක් ආදී වශයෙන් මේ එක එක ඉන්ද්‍රියට බාහිර ආරම්මණයක් ආපాతගත වෙනකොට එහෙම නැත්නම් මුලිච්චි වෙනකොට ඒක වැඩ කරන චිත්ත වීදිය මේ වේදනාව දක්වාම සරුවත්යන් වහන්සේටත් දේවදත්තටත් පුත්තජනයටත් ආර්යයන් වහන්සේ නමටත් රහතන් වහන්සේට සමානව සිද්ධ ඒක ඒ ඔය මදුපින්ඩික වගේ සූත්‍ර වල සඳහන් කරලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ කියලා සාමාන්‍ය ඔය ඇහ කන දිව නාසය කියනා වූ ඉන්ද්‍රයන් ගැන කතා කරනකොට එහෙන් තමයි පටන් අරගන්නේ. නමුත් අපි දැන් භාවනාවෙන් අපි පටන් අරගන්නේ කායන වසනාවතෙන්. ඉතින් ඒ ටිකම එහෙමම දාලා ගන්න පුළුවන්. මොකද මෙතන දර්ශනයක් වශයෙන් ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. චක්කුංච පටිච්ච රූපේ කියනකොට පටිච්ච කියලා කියන්නේ එල්ල වෙච්ච මුලිච්ච වෙච්ච එහෙම නැත්නම් ආපාතගත වෙච්ච. ඇහැට ආපාතගත වෙච්ච. මූණට මූණ දාලා හිතිය රූපේ පටිච්ච රූපේ විතරයි ඉඳන ගැනීම. තීනාතරම් රූප මේ සමීකරණයට අදාළ නැහැ. ඒ තීනාතරම් රූප වලින් ඇහැ ගැටිච්ච රූපේ විතරක් වෙන් කර ගන්න ඕන නිසා චක්කුංච පටිච්ච රූපේච. උපපජ්ජති චක්කු විඥානං ඇහත් ඇහැට එල්ල වෙච්ච වර්ණ රූපයක් නිසා චක්කු විඥානය පහළ වෙනවා. ඒක නිසා චක්කු විඥානය අර දෙකේ එකිනෙක ආපාතගත වීම මතින් පහළ වෙන්නේ ඊට ඉස්සර එතන තිබුණේ නෑ. ඒක නිසා මේ විඥානයට කියන්නේ නිසා හට ගැනීම කියලා. මේ පටිච්චසමුප්පාදයේ ඉදන් නිසායි මේ ඒ ආස්මින් සති ඉදං හෝති කියන විදිහට මේ ඇති කල්ලි මේ වන්නේ කියන එක ඔය එම්පිරික ඥානසිය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා නිසා හට ගැනීම. යමක් නිසා. ඒක නිසා චක්කුංසපට්ඨ රූපේච උපජේ චක් විඥාන. ඇහැට මුලිච්ච වෙච්ච රූපයක් නිසා චක් විඥානේ පහළ වෙනවා. යම් විදියකට ඊගාව චිත්තක්ෂණෙත් ඒ රූපෙම ඒ ඇහැටම චක්කු විඥානය පහළ කරගන්න සමර්ථ වුණොත් මේ තුන එකට ගමන් කළා කියලා කියනවා තින්නම් සංගති කියලා සංගති කියන්නේ එකට ගමන් කරා ඉස්සල චිත්තක්ෂණේ ඒ රූපෙම ඒ ඇහැටම චක්කු විඥානය පහල කරා ඊගාව චිත්තක්ෂණයේ ඒ රූපෙම නැත්නම් මේ කියන වර්ණ රූපයම ඒ චක්කු ප්‍රසාදයට මුලිච්ච විව අනුව නැවතත් ස්පර්ශය පහළ වුණොත් අපි වෙන ස්පර්ශයක පැවැත්මක් සිදු වෙනවා කියලා. චින්න සංගති මේ තුනේ සංගතිය එකට ගමන් සිදුනේ. ස්පර්ශය වශයෙන් ගමනා කරනවා. චින්න සංගති පහසෝ. ඒ තුන එකතු වීම ඉතාමත්ම අකාලිකව සිදු වෙන දෙයක්. ඉලෙක්ට්‍රිකලි එහෙම නැත්නම් පුදුම අහඹුව සිදු වෙන දෙයක්. ඒ මොකද ඒ වෙනකොට වුණා කනට ශබ්දත් ඇහෙමින් තියෙනවා. ඒක ප්‍රතික්ෂේප වීමක් මෙතන සිද්ධ වෙනවා. නාසයට ගඳ දැනෙමුත් තියෙන පුළුවන්. දිවට රස දැනෙමුත් තියෙන පුළුවන්. කායට පහස දැනෙමුත්